නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං ඒචිත්තං සං්ඥමෙස්සන්තේ මොක්කහන්තේ මාර බන්ධනාති <coughs> ශද්ධාවන්ත පිම්බත්නේ නිස්කුල්ලෝම සනසා වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය පිහිට ලබීම සිහිපත් කරමින් අත්දවසේදීත් මේ පිම්බතුන් මේ වෙලාවි සූදානම් වෙන්නේ ධර්මය ශ්‍රවනය කිරීම සඳහා ඒ නිසා පෙම්මාත්නය අපිට ශාරීරික අපහසුතා තිබුණත් වේදනාදිය තිබුණත් ශාරීරික වශයෙන් අපි කල්පනා කල්ල බලන්නට ඕන අනාදිමත් සංසාර ගමනක වින්දාවෝ දුක්කේදනා මේ වෙලා විඳින දුක්කේදනා වගේ නෙවෙයි අනන්තයි අප්‍රමාණයි කියල නිම කරන්ට බැහැ ඒ වගේම පෙම්මත්නේ අපිට පේන දෙයක් මෙලෝකයේ මේ තත්ත්වය තිරිසන් සත්‍යයකුට ලබාගන්ට පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම් ප්‍රේතලෝකයේ ඉන්න සත්වයකුට මේ අවස්ථාව ලැබෙනවනෙවෙයි. නිරයේ ඉන්න සත්‍යයකුට ලැබෙනවනෙවෙයි. අපිත් මේ මනුස්ස ලෝකය තුළම අංගවිකල මන්දබුද්ධික වැනි අභහුවය ජීවිතයක් ලබල තිබුණනම් ඒත් මේ අවස්ථාව ලැබෙනවනෙවෙයි. එහෙමනම් අපි කල්පනා කල්ල බලන්නට ඕන සංසාර ගමන තුළ අනමතක්ගෝ යම් භික්හවේ සංසාරෝ පුබ්බා කෝටින ප්ඥායති. මේ සංසාර ගමනේ කෙලවරත් දකින්නට බැහැ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ තරම් මනාදිමත් කාලයක්. ඒ සංසාර ජීවිතය තුළ අපිත් තිරිසන් ලෝකවල උත්පත්තිය ලබලා අර ධර්මය සඳහන් වෙන්නේ ඌරන් කුකුලන් එළුවන් වෙලා ඒ මැරුණු අවස්ථාවල ගෙල කපාපු ලේ දහරාව මේ මහා සාගරයේ ජලකඳට වඩා වැඩි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අතිශෝක්තියක් වශයෙන් නෙවෙයි. උන්වහන්සේ කවදාවත් තමන් තුළ දියුණුනා වූ ධර්මය පුද්ගලයගේ දියුණුව සඳහාවත් බොරුවක් පිණිස යොදවන්නේ නැහැ කවදාවත්. අන්න ඒ නිසා ඒ උතුමන් වහන්සේගේ වචනය අධ්‍යච්ච වචනං කියල දේශනාව සඳහන් වෙනවා දෙයාකාර වෙන්නේ නැහැ. එක ආකාරයි එක විදියයි ඒ නිසා අපි කල්පනා කල්ල බලන්නට ඕන මේ වෙලාවෙ ලබාපු උතුම් අවස්ථාවෙන් කොහොම හෝ මේ ධර්මයේ අර්ථය තමන්ගේ ජීවිතයට යොදාගන්නට උත්සාහය දරනවා කියන අදහසින් යුතුව ධර්මේශවනය කළ යුතු වෙනවා. එතකොට පෙම්මත්නේ මේ ගාථාව ඇතුළත් වෙලා තියෙන්නේ මේ පින්වතුන් බොහෝසෙයින් අහපු ගාථාවක් ධම්මපදයේ චිත්ත වර්ගයේ ඇතුළත් වෙලා තියෙන්නේ. හැබැයි මේකේ කතාව අපිට උපහාසාත්මක ස්වභාවයක් තිබුණත් අපිට ඒ ගාථාවේ තියෙනා වූ අර්ථය බැලුවොත් නම් බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම අපිට මේ ජීවිතයේ දේශනා කරපු දුක ඒවගේම දුකට හේතුව දුක නැතිකිරීම දුක නැතිකිරීමේ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම අපිට හේතුවෙන්න ඕගාතාවක්. ඒවගේම් ප්‍රතිපදාව මොකක්ද නිර්වාණය උදෙසා කියන කාරණය මතු කරන්න ඕගාතාවක්. එනිසා පෙම්මාත්නය අපේ ජීවිතය කියන්නා ඕ දුක අපිට අසීමිතව සියලු දෙනාටම තියෙනවා. හැබැයි පිම්බතුන්ගේ ජීවිතය කල්පනා කල්ල බැලුවොත් දුක්කාරය සත්‍යයට වැටෙන් නැති දුකක් කවදාවක හෝ දකින්නට ලැබුණද කියලා. කවදාවත් පින්වත්නි අපිට ලැබුණේ නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දුක්ඛාරය සත්‍යයෙන් තොර වුණා වූ දුකක් ඒක නිසායි අපිට දේශනා කරන්නේ දුක නැති කිරීමේ මාර්ගයක් පිළිබඳව. ඒ වගේම ප්‍රතිපදාව තුලින් ගියොත් මේ ගමනේ මේ ජීවිතේම කෙලවරක් දකින්න පුළුවන් කියන එක දේශනා කරන්නේ හිමහත් කරුණාවෙන් මෛත්‍රිය යුතුව. එහෙමනම් පෙම්වත්නි මේ ගාථාවේ අර්ථය බැලුවොත් අපිට බොහෝම හොඳින් අපි ශ්‍රවණය කරන්නට ඕන මේ අර්ථය ටිකක් තමන්ගේ මනසට දැනෙන විදියට හිත වික්ෂිප්ත භාවයකට පත් නොකරගෙන. මේ ගාථාවේ තියෙන්නේ අපේ හිතේ පවතින්නා වූ ස්වභාවයමයි. තමන්ගේ ජීවිතය තමන්ට ප්‍රායෝගිකව අත්දකින අත්දැකීම තුළින් කල්පනා කළ බැලුවොත් තමයි මෙවැනි ගාථාවක උතුම් අර්ථය තමන්ගේ ජීවිතයට දැනෙන්නේ. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං පින්වත්නි හිත පිළිබඳවයි කියන්නේ. දුර ගමන් කරනවා ඒ වගේම තනිවයි හැසිරෙන්නේ. හේ චිත්තං සංයමෙස්සන්තේ මොක්ඛන්ති මාර බන්ධනා. එතකොට මේ කියන්නා වූ හිත යම් කෙනෙක් තමන්ගේ ජීවිතයෙන් මේ ධර්මතාවය අවබෝධ කළා හිතේ ස්වභාවය අවබෝධ කළොත් ඒ පුද්ගලයා මාරයාගේ බැම්මෙන් මිදෙනවා කියන එක සඳහන් වෙනවා. එහෙමනම් පෙම්මත්නේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවනන් දේශනා කරන්නේ පිම්මතුන් බොහෝ දෙනෙක් දන්නවා වූ කතාවක් නමුත් මේ කතාව තුළත් තියෙනවා යම්කිසි හරපද්ධතියක් ගන්නට ඒ තුළ පිහිටා ගත්තට පස්සේ එයි ලැබෙන ධර්මාර්ථය ලැබුණට පස්සේ තවත් ඒ තුල තියෙනා වූ ස්වභාවය අපිට ධර්මයේ තියෙනා වූ අර්ථය මනාවම වැටහීමකටපත් වෙනවා. ඒ නිසා පින්මතුන් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලයේ සංගරක්කිත නාමයෙන් පැවිදි වුණා එක්තරා ගෘහගෙයි වාසය කරන ගිහි ජීවිතේ වාසය කරන කුල පුත්‍රයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සංගරක්කිත නාමයෙන් පැවිදි වුණා. උන්වහන්සේ කාලයක් තමන්ගේ ශාසන බ්‍රහ්මචරියාවේ හැසිරීම නිසා උන්වහන්සේ මේ ජීවිතේම ඒ ජීවිතේම කෙලෙසුන් අසලා අර්යත් භාවය සාක්ෂාත් කළා. එතකොට පින්මත්නි ඒ උතුමන් වහන්සේගේ සහෝදරයෙකුගේ දරුවෙක් හිටියා. ඒ දරුවටත් හිතක් බහල වුණා. තමන්ගේ මාමවුනාව මේ සාමීන් වහන්සේ පැවිදි වෙලා ඉන්නේ ඒ නිතා ඒ නිසා මටත් මේ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්නට ඕන කියලා හිතලා මේ තැනැත්තත් මේ දරුවත් ශාසනයේ පැවිදි වුණා. පැවිදි වෙලා භාගිනෙය කියලා කියන්නේ බෑනා කියන අර්ථයෙන් භාගිනෙය සංඝරක්කිත කියන නාමය සංඝරක්කිත තෙරුන් වහන්සේගේ බෑනා කියන නාමයෙන්ම ශාසනයේ පැවිදිභාවය ලැබුවා. ලබල පින්මත්නයේ කාලයක් ගතවෙලා දුර ප්‍රදේශයකට ගියා වස්සාන කාලය ගත කරන්නට මේ ආරම්භ වෙනවාගේ වස්කාලය ගත කරන්නට දුර ප්‍රදේශයකට ගියා. ගිහිල්ල උන්වහන්සේ තමන්ගේ භාවනාකට යුතු ආදිය කරගෙන ඉඳලා අවසාන කාලය තුළ වස්සාන සලු වැසි සලු පූජාව සිද්ධ කරනවා ඉතිං අවසානයේදිත් මේ මුන්නහන්සේට ලැබුණා රියන් හතක සලුවක් ඒ වගේම රියන් අටක රෙදි කැබැල්ලක් කියලා මේ වගේ රෙදි කැබිලි දෙකක් ලැබුණා. උන්වහන්සේ කල්පනා කරනවා මේ රියන් හතේ රෙදි කැබැල්ල මම තියාගන්නවා. මගේ ගුරු සාමින්හන්සේට මේ රියන් අටේ රෙදි කැබැල්ල ගෙනියලා පූජා කරනවා කියලා හිත පිහිටුවාගෙන උන්වහන්සේ හමුවට ගිහිල්ලා උන්වහන්සේ වෙලාවේ පිණ්ඩපාතේ වැඩලා හිටියා. ඒ සාමීන් වහන්සේ එනකොට සියලුම වත්පිළිවෙත් ආදිය සිද්ධ කළා. මේ සාමීන් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුෙන් හිටියා. සාමීන් වහන්සේ පැමිණෙනකොට සියලුම වත්පිළිවෙත් ආදිය කළා උන්වහන්සේට ගරු කිරීම ගරු බොහොමන් ආදිය සියල්ලම දක්වලා උන්වහන්සේ හිටිය කුටිය ආදිය අමදලා බොහෝම ගෞරවයෙන් යුතුව වන්දනා කළා තමන් ගත කර වස් කාලය පිළිබඳව ආදී තොරතුරු කියලා තමන්ට මේ ලැබුණා වූ සලුව පිළිබඳව කියා දීලා සාමීනි මම මේක ඔබ වහන්සේ වෙනුවෙන් ගෙනාවේ ඔබ වහන්සේ මා කෙරෙහි කරුණාවෙන් යුතුව මේ සලුව පිළිගනිත්වා කියලා උන්වහන්සේට හැරයුමක් කළා. ඒ වෙලාවේදී පින්වත්නි උන්වහන්සේට චීවර සම්පූර්ණ වෙලායි තිබුණේ. එතකොට චීවර සම්පූර්ණ වෙලා තියෙද්දි තවත් රෙදි කෑල්ලකින් අවශ්‍යතාවයක් නැති නිසා උන්වහන්සේ කියා සිටියා මට නම් මේ සිවුරු ප්‍රමාණවත් පරිදි තියෙනවා මට අවශ්‍යතාවයක් නැහැ කියලා මේක ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරද්දී අර සාමීන් වහන්සේ භාගිනීය සංගරක්කිත සාමෙන් වහන්සේ ඒ ගුරු සාමෙන් වහන්සේට වටාත්තෙන් පවන් සලසලා හිටියේ කල්පනාවක් වුණා දැන් මේ මනෝමයෙන් චිත්‍රයක් මවා ගන්නවා තමන් කෙරෙහි මේ සාමෙන් වහන්සේ මගේ මාම වෙලත් මං ගෙනාපු මේ වස්ත්‍රය පිළිගත්තේ නැහැ මම මේ මේ තරම් මහන්සි වෙලා මේ තරම් දුරක් බැහැරක් ගෙවාගෙන ඇවිල්ලා උන්වහන්සේට පූජා කරන්නට ආවේ නමුත් ඒ වස්ත්‍රය උන්වහන්සේ පිළිගත්තේ නැහැ. මෙයින් හිත කැඩුණු මේ සාමීන් වහන්සේගේ හිත වැඩ කරනවා දැන් අනාගත බලාපොරොත්තුවක් උදෙසා. කුමද්ද මේ බලාපොරොත්තුව කල්පනා කරනවා මම මේ රෙදි කැබැල්ල ගෙනහිල්ලා විකුණනවා. විකුණලා එළුවන් අරගෙන ඒ එළුවන් බෝ වුණාට පස්සේ ඒ එළුවන් වෙළඳාම් කළා භාර්යාවක් අරගෙන ඒ වගේම සාමීන් වහන්සේ බලන්නට දරුවෙකුත් ඉන්නවා ඒ දරුවත් එක්ක එනවා කියන අදහස දැන් හිතේ පහළ වෙනවා. දැන් චීවරය කයේ තිබුණාට පින්වත්නි අදහස ගිහි සංකල්පයක් Taman තුල මතුවලා තියෙන්නේ. හැබැයි උන්වහන්සේවත් දන්නේ මේ සිද්ධිය වෙන්නේ මොකක්ද කියලා. කල්පනා කළා අවසානයේ හිතනවා ඒ දරුවත් එක කරත්තයෙන් ස්වාමීන් වහන්සේ බලන්නට එද්දී මම ඒ දරුවා ඉල්ලනවා බිරිඳගෙන් නමුත් බිරිඳ ඒ දරුවා නොදී නුඹ කරත්වය පදවන්න කියලා කියද්දී මේ දරුවා වැටිලා ඒ කරත්තයෙන් දරුවාව කරත්තයට අසු වෙනවා මේ සිද්ධිය හිසේ හිතින් මවාගත්ත මේ සාමීන් වහන්සේ හිතනවා ඒ වෙලාවේදී භාර්යාවට පහර දෙනවා කියන අදහසින් යුතුව අර තමන්ගේ ගුරුසාමීන් වහන්සේගේ හිසට වඩාත්තෙන් පහරක් ගැහුවා. දැන් තමන් හිතාගෙන ඉන්නේ මේ මනෝමය සංකල්පය තුල මේ තමන් පහර දුන්නේ බාහිරයවටයි කියලා නමුත් පහර දීලා තියෙන සාමීන් වහන්සේට. ඒ වෙලාවේදී මේ රහතන් වහන්සේ පරචිත විජාන ඥාණය තියෙනවා. උන්වහන්සේ බැලුවා තමන්ගේ මේ ගෝල නම තමන්ගේ හිතට පහරක් දුන්නේ කුමන අර්ථයක් නිසාද කියලා. එහෙම් බලාද්දි දැක්ක මේ පුද්ගලයාගේ හිතේ ගියපු මේ සංකල්පනාව මේ හිතේ ඇති වුණා වූ මනෝමය චිත්‍රය දැක්කට පස්සේ අහනවා නුඹ භාර්යාවට ගහන දෙය මට පහර දුන්නේ භාර්යාවෙකින් ගන්නට තියෙන තරහද කියලා ඇහුවා. ඇහුවට පස්සේ බොහෝම හිතේ විපිලිසරක් ඇති වුණා. මගේ චේතනාව මේ උතුමන් වහන්සේ දැක්ක නේද කියලා. ඒ වෙලාවේදී දුවන්නට පටන් ගත්ත දුවන්නට පටන් ගනිද්දී අනිසාමෙන් වහන්සේලා පිරිසක් මේ සාමෙන් වහන්සේව අල්ලාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හමුවට ගියා. ගියාට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ කුමන කාරණයක් නිසාද භික්ෂුවක් අල්ලාගෙන ආවේ කියලා. ඒ පිරිස මේ කාරණය පැහැදිලි කරලා දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සිද්ධිය හේතු කරගෙන මේ සාමීන් වහන්සේ ප්‍රධාන බොහෝ පිරිසකට මෙන්න මේ කියන්නා දේශනා කළ ගාථාවෙන් ධර්මය දේශනා කළා. ඒ ධර්ම දේශනාව අවසානයේදී පින්වත්නි මේ ධර්මයේ මේ ගාථාව තුල තිබුණා වූ හරය බැලුවොත් මේ සාමීන් වහන්සේ සෝවාන් බවට පත්වෙන්නට හැකියාව ලැබුණා. අර වෙලාවේ හිත තුල තිබුණු ගිහි සංකල්පනාදිය සියල්ලම වටහා ගත්තා කුමන කාරණයක් කුමන ප්‍රත්‍යක් නිසාද මට ඇති වුණේ කියලා හේින්ම උන්වහන්සේගේ නිවන සාක්ෂාත් කරගන්නට මේ කාරණයම හේතුවක් වුණා. එහෙමනම් පෙම්වත්නි අපි මේ කතාව පිළිබඳව දන්න නිසා බොහෝ දෙනෙක් කෙටියෙන් කිව්වේ ඒ වගේ මේ විදිහම කතාව තව සිංහලයේ සිංහල සාහිත්‍ය තුලත් ඇතුළත් වෙලා තියෙනවා අපි අහලා තියෙනවා අර මුරුංග ගහක් කතාවක් කැපුව අවස්ථාවක් ඒ වගේ මේ වගේ දේවල් අපිට අහන්නට ලැබුණට පස්සේ අපිට හිතෙන්නේ අපිට hina යනවා මේ වගේ දේවල් වෙනවද කියලා. නමුත් පින්වත්නි අපේ හිසට පහර නොදුන්නට අපේ දවස තුල වෙන්නා වූ ක්‍රියාවලිය තුල බැලුවොත් සිදුවෙන්නෙම මේ වගේ දේවල් මේ ක්‍රියාව සිදු නොවුනට අපි ඕනෑ තරම් වෙලාවට තනියෙන් හිනා වෙනවා තනියෙන් කතා කරනවා හේතුව තමයි මේ මනසේ ඇඳුනා වූ චිත්‍රයන් ඒ වගේම මනස තුර ආදරයෙන් කෙනෙකුට බැඳෙනවා ඒ වගේම කෙනෙකුන් එක්ක වෛර කරනවා මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ මනසේ ඇඳෙන්නා වූ චිත්‍රය මත එහෙමනම් අපි කල්පනා කල්ල බලන්නට වටිනවා පින්මත්නේ මේ වෙලාවෙ මේ ධර්මය සෝවාන් මගඵලය තමන්ගේ ජීවිතය සාක්ෂාත් කරගන්නට පිරක් තිබුණනම්. මේ ධර්මය තුළ මීට වඩා හරපද්ධතියක් තියෙන්නට ඕන. එහෙමනම් අපි මේ ගාථාව තවත් විස්තර සහිතව විමසා බැලුවොත් දූරංගමං ඒකචරං මේ හිත පින්වත්නය හැසිරෙන්නේ තනියෙන් ඒ වගේම දුර ගමන් කරනවා. දැන් පින්මතුන්ට මේ වෙලාවේ මේ ධර්මය ශ්‍රවණය කළාට තමන්ගේ කල්පනා කළ බැලුවොත් හිත තියෙන්නේ කොහෙද කියලා සමහර වෙලාවට කෙනෙක්ගේ හිත තියෙන්න පුළුවන් තමන්ගේ නිවසේ. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් සමහරට යන වෙලාවේ. ඒ වගේම මේ වැඩ කටයුතු නිමා වෙන වෙලාවක. ඒ වගේම සමහර වෙලාවට මේ ලංකාවෙත් නෙවෙයි මේ නොත් එහාට පිටරටකට ගිහිල්ල කල්පනා කල්ලා නැවත ෂනිකව තමන් තුළට ඇවිල්ලා ඉන්නට පුළුවන් හිතක් අපිට තියෙනවා. ඒකයි කියන්න මේ හිත දුර ගමන් කරනවා හැබැයි දෙවැන්නෙක් නෑ තනියනුයි මේ ගමන ගිහිල්ල එන්නේ. තනිව හැසිරෙනවා. දෙන් අර සාමීන් වහන්සේගේ හිතත් ඒ ගමන් කරපු වෙලාවේ ගමන් කළේ සම්පූර්ණම තනියම. ඒ ගිහි ජීවිතේ ආකල්ප ටිකකට ගිහිල්ලා ඒ සැනින් ඇවිල්ලා නැවත කල්පනා කළ බලද්දි වැරදියෙන් වෙලා හමාරයි මේ සිද්ධිය වෙද්දී. දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් ඒ වගේම ශරීරයක් නැහැ ගුහාවක ජීවත් වෙනවා කියලා කියන්නේ අපි ධර්මයේ අනුව බැලුවොත් මේ චිත්තයට ප්‍රත්‍ය වේලා තියෙන පිහිටන්නට තැනක් වශයෙන් දේශනා කරන මේ හෘදේ වස්තුව. ඉතින් අපි ධර්මයේ අනුව බැලුවොත් හෘදේ වස්තුව ආශ්‍රය කරගෙන තමයි ඒ ලේ ධාතුව ඇසුරු කරගෙන තමයි මේ හිත පවතින්නේ කියන එකයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම තියෙනා වූ මේ හිත යම් කෙනෙක් අවබෝධ කරගත්තොත් ඒ වගේම යේ චිත්තං සංයමෙස්සන්ති මේ හිත හික්මවා ගත්තොත් හේ පුද්ගලයා මොක්ඛන්ති මාර බන්ධනා මේ මායාගේ බැම්මෙන් සියලුම දුක්ඛස්කන්ධයෙන් අත මිදෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි අද අපි කල්පනා කල්ල බලන්නට ඕන මෙතන තියෙනවා හිත තියෙනවා විඤ්ඥානය ඒවගේ මේ විඤ්ඥානය වගේම විඤ්ඥානය තුළ පහළ වුණාව මේ සිතුවිලි සමුදාය සංඥාවයි. එතකොට ඒ සංඥාව විඤ්ඥානය ප්‍රඥ්ඥාව කියන මේ ධර්මතාවල වෙනස්කම් රාශියක් තියෙනවා. අද හුඟ දෙනෙකුට තමන්ගේ රැස් කරගත් සංඥා සමූහයම ප්‍රඥා වුණානම් අපි කල්පනා කරලා බලන්නට වටිනවා මේ පුද්ගලයාට මේ ජීවිතේ නිවනක් ගැන හිතන්නටවත් පුළුවන් වේවිද කියලා. තමන් රැස් කරගත් සංඥා ටිකෙන් බාහිර ලෝකයේ දැනුම ඒ වගේම තමන් කර කලා වූ වෘතීන් අනුව රැස් කරගත්තා වූ දේවල් සියල්ලම පින්වත්නි අයත් වෙන්නේ සංඥාවටයි. මේ සංඥාවේ අපි ධර්මය පිළිබඳව හෝ අහපු දෙයක් Taman නිකං කල්පනා කර කර ඉන්නවනම් මේක සංඥාවක් විතරයි. ඒකට කියනවා ධර්ම සංඥාව කියලා. අපි මේ ධර්ම සංඥාව අරගෙන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කිය කියා හිටියට කවදාවත් මේ අපේ නිවන් මාර්ග සම්පූර්ණ වීමක් වෙන්නේ නැහැ. යම් විදියක් කෙලෙස් අඩු වීමක් වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ප්‍රතිපදාව ඒක නෙවෙයි. අන්න එහෙමනම් මේ සංඥා ගොඩ එක්රැස් කරගත්ත බොහෝ දෙනෙක් එක්ක ධර්ම සංඥාව ධර්මයේ තියෙනා වූ කරුණු ටික අරගෙන තමන් මේ ධර්මය පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි පින්වත්නි, මේ පුද්ගලයාට කවදාවත් ප්‍රඥාව නැහැ. ප්‍රඥාව කවදාවත් ලැබෙන්නේ නැහැ. ප්‍රතිපදාවකින් තොරව. ප්‍රතිපදාව තමයි සීල සමාධි ප්‍රඥා. අන්න පිළිවෙල දේශනාවක් අනුපිළිවෙල දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එක වෙලාවක මහා මුහුදට මේ ධර්මය සමාන කරනවා. මහා මුහුදේ පින්මාත්නි අපි බැසගෙන යද්දී යද්දී ගැඹුරකට බහින්න පුළුවන් වෙන්නේ. හැබැයි මහා මුහුදට බහින්නේ ඕනෑම කෙනේ සරල තැනකින් පටන් ගන්නෑ. යන්නේ ගැඹුරකට. අන්න ඒ නිසා මහමුහුද උපමාවට දෙන්නේ කෙනෙකුට මේ දර්ශනයේ අවසාන කෙලවරෙන් අල්ලගෙන නිවන් දකින්නට හැකියාවක් නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක් හිතනවා මේක විතර්කයක් කළා තර්කයෙන් අවබෝධ කරන්න පුළුවන් කියලා. නමුත් අතක්ඛාවචර ධර්මයක් තර්කයෙන් තොර වුණා වූ ධර්මයක් තර්කයෙන් අවබෝධ කරන්න බෑ. අන්න ඒ නිසා පින්වත්නි අපිට දුකෙන් හරි මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරගත්තොත් ඒ කාන්තයෙන් මේ පුද්ගලයාට මේ ප්‍රතිපදාවට වැටුණු පුද්ගලයා මේ ජීවිතේම නිවන අවබෝධ කරනවා. ඒ කවදාවත් ඒ පුද්ගලයන්ගෙන් වෙනස් කරන්න බෑ. අන්න ඒ නිසා මේ සංඥාවෙන් එහාට ගියපු සංඥාවලින් තොර වුණා වූ දෙයක් අපිට ප්‍රඥාව තුළින් මතු කර ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ප්‍රඥාවට සීලය මූලිකයි ඊළඟට සමාධිය ඊළඟට ප්‍රඥාව යම් කෙනෙකුට හිතෙනවා නම් මේ ධර්මය අහලා විතරක් නිවන් දකින්නට පුළුවන් කියලා අපේ හිතේ තියෙන කෙලෙස් ස්වභාවයන් දෙකක් මගහැරලා අපි ගිහිල්ලා කෙලෙස් වල නිමාවක් බලනවා අනුසය මට්ටමේ තියෙන අපිට නිවනක් පිළිබඳව අනුසය මට්ටමෙන් එහාට ගියපු ස්වභාවයක් පිළිබඳව කෙලෙස් වල තැම්පත් අපිට හිතන්නට පුළුවන් වෙන්නේ මේ කෙලෙස් විස්කම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය නොකළොත් මේ පුද්ගලයාට අනුසය මට්ටමක් කියන මේ යට තැම්පත් වුණු ස්වභාවය දකින්න බැරි වෙනවා එහෙමනම් පින්වත්නි අපි මේක මීටත් වඩා සරලව යම් විදියකට බලන්නට වටිනවා අපේ විඥාණය කියන එක. ඒතකොට සංඥාවේ ස්වභාවය අපේ හිතේ සටහනක් කරනවා. අපි කියන්නේ ඔය එදා දැකව මිනිස්සයා අපි අදත් දකිනවා කියලා. හැබැයි කවදාවත් එදා දැකව මිනිස්සයාත් නෙවෙයි මේ හිත තුල ඉන්නේ. ඒ වගේම හිතේ ඇඳිලා තියෙන ඡායාවක් විතරයි. මේ ඡායාව මම කරගෙන මගේ කරගෙන මෙතන ආත්මීය සංකල්පයක් ගොඩනගා ගන්නවා. හැබැයි මේ කාරණය පෙම්මත්නේ මේ සංඥාව තුල පිහිටා ඉඳගෙන මේක තුල මුලින් පැවතීමක් තියෙනවා. අපි ගන්න ආනාපානසති ආදී භාවනාවක් තුලත් ඒ සංඥාවක් ගන්නෙ. හැබැයි ඒ සංඥාව ගන්නේ සංඥා රාශියක යටපත් කිරීම පිණිසයි එක සංඥාවක් ගන්නෙ. ඒ සංඥාව ගත්තට පස්සේ තමන්ගේ සංඥාව වෙනුවෙන් ආනාපානසතිය වෙන්න පුළුවන් පිම්බීම හැකිලීම වෙන්න පුළුවන් මොන යම් හෝ සංඥාවක් ගත්තනම් ඒ සංඥාව වෙනුවෙන් අපි පාවල දෙනවා මොනවද කාම ලෝකයේ දැකපු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්මතා සියල්ල මේ අරමුණෙන් පාවල දෙනවා එතකොට මේ අරමුණට අය ගන්න ඒ ටික අත්හරිනවා අන්න ඒ වගේ පින්වත්නි සංඥාව පාවිච්චි කරන ක්‍රමයකුත් තියෙනවා එතකොට අපිට මේ විඤ්ඥානය කියන හිතේ ස්භාවය තමයි මේ ගාථාව විශේෂයෙන්ම සඳහන් වෙන්නේ. පින්වත්නි මේ හිතට න්‍යායක් ක්‍රමයක් මෙයින් අනතුරුව මේ වගේ දෙයක් කරයි කියලා කිසිම කෙනෙකුට හිතන්නට බැරි ආකාරයෙන් මේ හිතේ වෙනසක් ඇති වෙනවා. දැන් අපි මෙතන කය තියෙනවා හිත වෙන කොහේවත්. හිත ගමන් කරනවා. හිතේ ස්වභාවය Tamanට අවශ්‍ය දේ මොකද්ද? තමන්ගේ රාගයෙන් බැඳෙන දේ මොකක්ද? එතෙන්ට හිත පනිනවා. අපිට නැත්නම් පින්වත්නි පාරක අපි එනකොට පින්වතුන්ට මේ පාරේ එද්දී පින්වතුන්ගේ අරමුණු කිහිපයයි හිතේ සටහන් වෙන්නේ. මේ තියෙනා වූ කුඩා ගස් කොළන් ආදී ඉඳලා සියල්ලම තමන්ගේ හිතේ තැම්පත් වෙලා නැහැ. මොකද හේතුව අපි යම් දවසක යම් දෙයකට බැඳුනා නම් මේ දෙය විතරයි අපේ හිතේ තැම්පත් වෙලා තියෙන්නේ. රූපයක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්, ගන්ධයක් වෙන්න පුළුවන්, රසයක් වෙන්න පුළුවන්, ස්පර්ශයක් වෙන්න පුළුවන්. යම් දෙයක් බැඳිලා තියෙනවා නම් මේ හිතේ අන්න ඒ දෙය විතරයි අපේ හිතේ පවතින්නේ. එහෙමනම් පෙම්මාත්නි මේ ලෝකේ අපි ඒ දෙය නිසාමයි අපි යම් දවසක දුක් වුණා නම් දුක් වෙන්නේ. මේ ලෝකේ පෙම්බතුන් කල්පනා කරලා බලන්න යම් දවසක පෙම්බතුන්ට දුකක් කරදරයක් ඇති වුණා නම් ඒ දුක කරදරය වින්දේ බැඳුණු දෙයක් නිසාද එහෙම නැත්නම් නොබැඳුණු දෙයක් නිසාද යම් තාක් දුක් ඇති වුණා නම් දුක් ඇති වුණේ පින්වතුන්ට විශේෂයෙන්ම තමන්ගේ කයට ඊළඟට තමන්ගේ නිවසේ ඉන්න පිරිස වෙනුවෙන් එයින් එහාට තමන්ගේ ගම වෙනුවෙන් තමන්ගේ ඥාතියෙන් වෙනුවෙන් මේ රට වෙනුවෙන් එයින් එහාට ගියාට පස්සේ ලොකු දුකක් නැහැ අපිට අහන්නට ලැබුණොත් පිටරටක මිනිසෙක් මිනිසයෝ පිරිසක් මරණයටපත් වුණා කියලා. අපිට ගාණක් නැහැ පින්වත්නි. හැබැයි අපිට අහන්න ලැබුණොත් ලංකාවේ කියලා, ඒ වගේම ගමේ කියලා, ඒ වගේම නිවසේ කියලා ඔන්න අපේ දුක එන්න එන්න වැඩි වෙනවා. එහෙමනම් අපි බලන්නට ඕන මේ දුක හටගන්නෙත් තමන්ගේ අභ්‍යන්තරය තුලයි. තමන්ගේ අභ්‍යන්තරේ හටගන්නා වූ ලෝභ ජනක වූ චේතනාව නිසාමයි දුක ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමුදය සත්‍ය වශයෙන් ලෝභය මෙන්න මේ කාරණය නිසායි. එහෙමනම් පින්බතුන්ට කවදාවත් ජීවිතයේ නොදැකපු නොආසපු ඒ වගේම දිවෙන් රස විඳපු ඒ වගේම ගන්ධයෙන් රසයෙන් මේ කියන්නා වූ කිසිම දෙයකින් තොර වුණා වූ දෙයක් නිසා කවදාවත් දුකක් විඳලා නැහැ. යම් තාක් දුක් විඳනනම් ඒ දුක් ටික විඳ මෙන්න මේ කාරණා නිසායි. එහෙමනම් පෙම්වත්නි අපිට මේ විඥානයේ ස්වභාවය තමයි විඥානය පෙම්වත්නි කල්පනා කළ බැලුවොත් කැලයෙන් ගෙන ආපු කුළු ගොනෙකුට උපමා කරනවා. කුළු ගොනා කොහොමටවත් තමන්ගේ හික්මීමක් නැහැ ඒ නිසා දුවන්නම් බලන්නේ කොහාටද කැලයට. කැලය කියලා කියන්නේ මොකද්ද අපි බැලුවොත් අපේ ජීවිතයෙන්ම කෙලෙස් ටිකටමයි අපි දුවන්නේ. හැස කන නාසය දිව ශරීරයෙන් හටගන්නා වූ මේවාට ආශාවේ අපි මේ වෙලාව මෙතන හිටියට සමහර වෙලාවට මේ වෙලාවෙත් හිත බාහිරේ. මොකද මේ බාහිරයට දුවන්නේ බාහිරය තමයි තියෙන්නේ කාමය. බාහිරයේ කාමය තියනවා කිව්වට කාමය වර්ධනය වෙන්නේ තමන්ගේ හිත තුලයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාහිරයේ කාමය කියන අරමුණු ටික තියෙන්න පුළුවන්. කාමය ගෙනල්ලා දෙන. හැබැයි කාමය හටගන්නේ රාගය හටගන්නේ තමන්ගේ හිතේ. නතේ චිත්තානි කාමානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ ලෝකේ විසිරුතුරු දෙයක් නිර්මාණය කරනවා නම් පින්වත්නි එහෙම විසිරුතුරු දෙයක් ලෝකේ නැහැ. ඒ විසිරුතුරු දෙය හටගන්නේ තමන්ගේ හිත තුලයි. කවදාවත් මේ ලෝකේ නොහිතපු දෙයක් අපි කියෝ මේ වටහත්ත පින්වත්නි මිනිසෙක් දකින්නට කලින් මේක නිර්මාණය වුණේ මිනිස්යාගේ හිත තුල මිසක් මේ වටාත් නිකම්ම ගොඩනැගුණු එකක් නෙවෙයි. එතකොට මේ මිනිස්යා කල්පනා කරන්නට ඕන මේ අපේ බෙහෙස දුරු කරගන්නට හුලන් ටිකක් වදින්නට මොකද්ද කරන්නට ඕන? මේ මිනිස්යා මේ කොලයක් අරගන්නවා. හැබැයි මේ ටික ගන්න කලින් හිතේ ඇදෙනවා චිත්‍රයක්. මෙන්න මේ විදියට වටාත් සැකසිය යුතුයි කියන කාරණේ පුද්ගලයාගේ හිත තුල තියෙන්නට ඕන. එහෙමනම් මේ පළවෙනියටම ලෝකයේ බාහිර ලෝකයේ දේවල් අපි නිෂ්පාදනය පිළිබඳව ලොකුවට කතා කරනවා. හැබැයි මේ බාහිර ලෝකයේ හැම දෙයක්ම ප්‍රථමයෙන් නිර්මාණය වුණේ Tamange හිත තුලයි කියලා දැක්කොත් එහෙමනම් මේකට අවශ්‍ය ද්‍රව්‍ය හොයනවා කියලා කියන්නේ පුද්ගලයා යන්නේ මොකක් හොයන්නද? සතර මහා ධාතුව හොයාගෙන. ගිහිල්ලා මේකට අවශ්‍ය කරන්නා වූ දේවල් ගන්නවා, ඒ දේවල් කරනවා කියලා කියන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ ආයෝ කියලා මේ තුල ඇතුළත් වෙලා තියෙන ධාතු සමූහය එක්රැස් කරනවා. එක්රැස් කරන්නේ කොහේද? මේ තියෙන අවකාශයේ. අවකාශයේ එක්හුක එක්රැස් කළාට පස්සේ ඒ පුද්ගලයාගේ හිත තුල නිර්මාණයක් ඇති වෙනවා. නිර්මාණයක් ඇති වුණාට පස්සේ අපි මොකද්ද කරන්නේ? මේකට සම්මුතියක් දෙනවා වටාත්ත කියලා. හැබැයි මේකට වටහත්ත කියලා සම්මුතියක් නොදුන්නා නම් මේකට වෙන නාමයක් පාවිච්චි කළා නම් අද අපි ඒ නමයි පාවිච්චි කරන්නේ. එහෙම නැතුව පින්වත්නි අද ලෝකයේ මේ දහම හොයන්නේ මේ මනසේ ඇතිවෙන්නා වූ මේ ක්‍රියාවලිය පිළිබඳව නෙමෙයි අද හුඟ දෙනෙක් බලනවා මේ දේවල් කඩලා බිඳලා කුඩු කළා ඉතුරු වෙන ස්වභාවයක් තුල ධර්මයක් අවබෝධ වෙයි කියලා. ධර්මය අවබෝධය කොහොම වෙතත් පින්වත්නි උච්ඡේද දෘෂ්ටියෙන් පුද්ගලයා නවතිනවා. මොකද මේවා කඩලා බිඳලා සුණු විසුණු කළා බලාදී අවසානයේ කිව්වොත් කිසිම දෙයක් නැහැ කියලා. නත්තේති ඒකෝන්තෝ නැත කියන්නේ කාන්තයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අත්තේති ඒකෝන්තෝ ඒ වගේම අපි මේ දෙයක් තියෙනවා කියලා හදාගත් එකක් තවත් අන්තයක්. එහෙමනම් මෙන්න මේ දෙකට මැදින් මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කරනවා. අපි අද හුඟ දෙනෙක් ගිහිල්ලා හොයන්නට යන්නේ මේවායේ කැඩුණු බිඳුණු තැනක ඉවර වෙලා ගියෝ පරමාණුවක් හරි යම් තැනක තියෙනවා නම් එතන පින්වත්නි නිස්සත්තයි නිජ්ජීවයි ශුන්‍යයි කියලා කියන්නට බෑ. එතන කවදාවත් සත්වයක් නැහැ පුද්ගලයෙක් නැහැ හිස්භාවයක් තියෙන්නේ කියලා කියන්නට බෑ. මොකද හේතුව එහෙම කියන්නට දෙයක් ඉතුරු වෙලා තියෙනවා නම් යම් කිසි දෙයක් ඒ කාරණේ කියන්නට බෑ. එහෙමනම් මේක විද්‍යාවෙන් ගලපලා මේ අවිද්‍යාව අවබෝධ කරන්නට කවදාවත් බෑ. විද්‍යාව කියන එක අදත් කරුණු හොයනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය මීට වසර 2500කට පෙර අවබෝධ කළා. ලෝකයට දීපු දහමයි අද හොයන්නට තියෙන්නේ. නමුත් හොයන්නට දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ සියලුම මාර්ගය අපිට පෙන්වලා දීලා තියෙනවා. එතකොට අපි මේ ඇතිවෙන්නා වූ පින්වත්නි විඥාණය තුල අර කැලෙන් ගෙනාපු ගොණෙකු ගැට ගහලා තිව්වට පස්සේ අපි ගැට ගහන්න ගන්න රැහැන තමයි සතිය. ඒ වගේම බැඳලා තියෙන ටැඹ ටැඹක අපි බඳිනවා. ඒ අපි පාවිච්චි කරන්නා වූ කමඨහනයි. කමඨහනේ බැඳලා සතිය කියන සතර සතිපට්ඨානය කායානුපස්සනාව, වේදනාපස්ස වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව තුලයි අපි අපේ හිත ඉක්මවන්නට බැඳගන්නේ. එතකොට අපේ හුරුවම තියෙන්නේ නැවතත් පණිනවා කාමයට. හැබැයි කාමයෙන් ගෙනල්ලා අපි නැවතත් බඳිනවා කොහෙද මේ ටැඹක බඳිනවා ටැඹේ බඳිනවා කියන්නේ අද දවසේ මේ පින්වතුන් අපි බැලුවොත් එවැනි ටැඹක බැඳලා තියනවා වගේ තමන්ගේ හිත ධර්ම මානසිකා මානසිකාරය කියන්නේ තමන්ගේ ජීවිතේ වෙන දේ දිහා බලාගෙන ඉන්නවා නම් අපි යන්නේ බැඳීම් බැඳලායි තියෙන්නේ අභ්‍යන්තර ලෝකය තුල ඉන්නවා නම් තමා තුල ඉන්නවා නම් තමන් ඒ බැඳීම බැඳලායි තියෙන්නේ එහෙම නැතුව අතීතය තුල ඉන්නවනම් අනාගතය තුල ඉන්නවනම් කල්පනා කරලා බලන්න තාමත් අපේ කැලයට දුවන්නටයි උත්සාහ ගන්නේ. එහෙමනම් මෙන්න මේ වගේ විඥාණයට උපමාත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මායෝපමංච විඥානං මේ හිත මායාකාරයක් වගේ මායාකාරයාගේ ස්වභාවය තමයි පින්වත්නි අපි ඉදිරිපිට නානාදේ පෙන්නනවා. ඒ පුද්ගලයා එකපාරටම දෙයක් අරගෙන පෙන්නනවා අපිට දකින්නට නැහැ කොහෙද තිබුණේ කියලා හිතන්නටවත් බැරි දෙයක් පෙන්නනවා. හැබැයි මේ පුද්ගලයාගේ මායාව ඉදිරිපිටින් බැලුවොත් තමයි අපිට මායාවක් විදියට පේන්නේ. මේ පුද්ගලයාගේ පිටිපැත්තෙන් ගිහිල්ලා බැලුවොත් මේ මායාවට ගන්නා වූ දේවල් අපිට අහුවෙනවා. දේවල් අහුවෙනවා කියලා කියන්නේ අපිට අවිද්‍යාව අහුවෙනවා. තණ්හාව අහුවෙනවා. හැබැයි අපි පිටින් බැලුවොත් අපිට දකින්නට තියෙන්නේ මේ මගේ සතුරෙක් මේ මගේ මිතුරෙක් කියන සංකල්පය ඇතුළතින් බැලුවොත් අහුවෙනවා අවිද්‍යා තණ්හා කියන කාරණා එහෙමනම් මෙන්න මේ නිසා මායාකාරයගේ මායාව අපි යම් දවසක අවබෝධ කරගත්තොත් එදාට පින්වතුන්ගේ ජීවිතේ දුක නැතුව ඉන්නා වූ ප්‍රතිපදාවක් අපිට ලැබෙනවා. අන්නේ මායාකාරයගේ මායාව වගේම පින්වත්නි සංඥාවට දේශනා කරනවා සංඥාව කියලා කියන්නේ අර අර සාමින් වහන්සේගේ හිත තුල ඇඳුනේ ගිහි ගෙදරට ගිහිලා මේ විදිය දේවල් කරනවා කියලා. අන්න ඒ වගේම අපේ හිතවලත් ඇඳෙනවා මෙතන හිටියට නානාවිද සංඥා. මේක හොඳටම පේන අවස්ථාවක් තමයි භාවනාවට ගිහිල්ලා ඉඳගත්තට පස්සේ මූලිකවම ආධුනික මට්ටමේ ඉන්නා වූ කෙනෙකුගේ සංඥා ස්වභාවය අතීත සංඥාවල් එන්නට ගන්නවා හිතා ගන්නටවත් බෑ. මේ පුද්ගලයාටවත් මතක නෑ සමහර විට ජීවිතයේ මුල් කාලයේ වෙච්චා පේන්නට ගන්නවා තමන්ගේ ඉදිරිපිටම. මෙන්න මේක තමයි සංඥාව කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ සංඥාව මිරිඟුවකට ඇයි උපමා කළේ කියලා බැලුවොත් පින්වත්නි මිරිඟුව පස්සේ යනවා මුවා. මුවා කියලා කියන්නේ සැබවින්ම අහිංසක සතෙක්. මේ සතා ඈත තියෙන මිරිඟුව දකිනවා ජලය වගේ. මිරිඟුව කියලා කියන්නේ හේතු ධර්මයන් රාශියක එකතුවක් අවවාදීෙන් සැකසිලා පේන දෙයක්. හැබැයි මේ මුවා හිතන්නේ ඈත වතුර ඇති කියලා. ඒ නිසා කෑ ගහගෙන දුවගෙන යනවා වතුර හොයාගෙන. යන්න යන්න මිරිඟුව තවත් ඈතට යනවා. දුවනවා ඒත් පින්වත්නි මිරිඟුව ඈත් වෙලා පේනවා මිස මුවාට හිතෙන්නේ මම මිරිඟුවට ලම්බෙනවා කියලා. නමුත් මිරිඟුව හැමදාමත් එක පරතරයක් තියලායි තියෙන්නේ. අන්න ඒ වගේ පින්වත්නි අපිත් අපේ ජීවිතයෙන් කරන්නේ මෙච්චරයි. අපේ හිත තුළ මිරිඟුව කියලා කියන්නේ මේ සංඥාවක් පහළ වෙනවා. සංඥාවක් පහළ වුණාට පස්සේ අපි මොකද කරන්නේ? ඒ සංඥාව ලබා ගන්න ගිහිල්ලා අද ලෝකේ මොනතරම් දේවල් කරනවද? මනුෂ්‍යත්වයේ ජීවිතයෙන් ඈත් කර ගන්නවද? අපි මේ සංඥා ගොඩක් එකතු කරගෙන අපි ජීවිතේ තමන් මේ වගේ නිලයක් දරන කෙනෙක් කියලා ප්‍රතිරූපයක් ගොඩනගාගෙන තියනවද? ඒ වගේම තනේ තමන් ධනයෙන් මහත් කෙනෙක් තමන් තමන්ගේ ජීවිතේ කුලයෙන් මහත් කෙනෙක් කියලා රැස් කරගත්ත දේවල් අපේ මොනතරම් බැඳිලා හිටවල තියනවද? ඒ වගේම ಜಾතිවාදයෙන් කුලවාදයෙන් අපි වෙන් කරගෙන ඉන්නා වූ සිතුවිලි අපිට මොනතරම් තියනවද? හැබැයි බුදු කෙනෙක් පහළ වුණේ පින්වත්නේ මේ සැබෑ මානුෂිකත්වය කියන එක විතරයි මේ ජීවිතේ නිවන් මගේදී අපිට ලැබෙන්නේ. එදා අපි කිසිම දෙයක ওই දේවල් තුල වෙන්කිරීමක් රහතන් වහන්සේලාට නැහැ. රහතන් වහන්සේලාගේ හිතේ මේ සංඥාවක් පිහිටන්නේ නැති නිසායි කියන්නේ අපපතිට්ඨිත විඥානයක් තියෙන්නේ කියලා. පිහිටන්නට දෙයක් නැහැ. උන්වහන්සේගේ හිත තුල ගංගා ඇලදොල ඒ වගේම ඉරහඳ තාරකාදිය කිසිම දෙයක් පිහිටන්නට උන්වහන්සේගේ හිත තුළ හැකියාවක් නැහැ. ශුන්්‍යතා අනිමිත් අපනීත කියන ස්වභාවය උන්වහන්සේ ඇසුරු කරන්නේ. නමුත් අපේ අපිට මෙහෙම දෙයක් මේ ස්වභාවයේ ඉඳලා හිතන්නටවත් බෑ. මොකද ඒ තරම් හිත තුළ මේ සංඥා ගොඩක් බැඳගෙන මේ ජීවිතේම තමන්ගේ රැස් කරගත් ධනෙන් ඥාතීන්ගෙන් දේපලවලින් අපි වැහිලා අපේ හිත් කෙලස් වලට කෙලසිලායි තියෙන්නේ. හැබැයි පින්වත්නි අපිට මේ කුඩා කාලයේදී තිබුණු දෙයක් නෙමෙයි. අපිට කුඩා කාලයේ සංඥා අඩුයි. කුඩා කාලයේදී කුඩා දරුවෙගේ මනසට මේ සංඥා ටික දෙන්නේ මේ සමාජයයි. සමාජයෙන් තමන්ගේ අම්මා තාත්තා පෙන්නලා දෙනවා. ඒ කුඩා දරුවෙක්ගේ හිතේ නැහැ තමන් වෛරක්කාරයෙක්ගේ අතට යනවද? ඒ වගේ මිතුරෙක්ගේ අතට යනවා කියලාවත් හැඟීමක් නැහැ. නමුත් අපිට පෙන්වා දෙනවා සමාජය ටිකක් කල්යද්දී මේ නුඹේ හතුරා මේ නුඹේ මිතුරා කියලා වෙන් කළා පෙන්වුවට පස්සේ අර කුඩා මනස් එන්න එන්නම විකෘතිභාවයටපත් වෙනවා. අන්න ඒ නිසා තමයි අද වෙනකොට අපේ මනස වයසට යන්න යන්නම කෙලෙස් වලනොත් අපි වැඩි වැඩිභාවයටපත් වුණා. කෙලෙස් වලනොත් අපි වයසට යන්නට වුණා. අන්න එහෙමනම් පින්වත්නි අපිට හිතන්නට යමක් තියෙනවා මේවා විදියේ ක්‍රියාදාමයක් ඇතිවීම සම්බන්ධව මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ක්‍රියාවලිය සම්බන්ධව මනසේ ඇතිවෙන්නා වූ විඥානයේ ඇතිවෙන්නා වූ මායාව පිළිබඳව කොහොමද පින්වත්නි මේක ඇති වෙන්නේ අපි එක ආයතනයක් කරහා කල්පනා කරලා බැලුවොත් එක ඉන්ද්‍රියක් කරහා කල්පනා කරලා බැලුවොත් ඇස කියන චක්කුංජ පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. එතකොට පින්වත්නි අපිට සාමාන්‍ය වෙලාවක ජීවත් වෙද්දී ඇහත් බාහිර රූපයත් කියලා අපේ ලෝකයේ වෙන්කර ගැනීමක් කරලා තියෙනවා. එතකොට මේ ඇහත් රූපයත් එකතු වෙන තැන අපි හඳුන්වනවා චක්කු විඥානය කියලා හිතක් පහළ වෙනවා. මේ හිත පින්වත්නි අකුසල් නෙවෙයි. මේක අතීත විපාකයක් නිසා ලැබුණු හිතක්. හැබැයි මේ හිතේ ස්වභාවය තුල මේ අතීත විපාකයක් කියලා අපිට මේ ස්වභාවයෙන් හඳුනා ගන්නට අපහසුයි. අතීතයේ අපිට තිබුණා වූ රූප බැලීමට තියෙනා වූ කැමැත්ත ආදී මුල් කරගෙන අපිට ලැබුණු මේ ඇහැ නිසා අපි දකිනවා රූපයක්. ඒ රූපය ඇහැට අසු වෙනවා තින්නම් සංගති පස්සෝ කියන්නේ මේ තුනේ එකතු වීම නිසා, මේ ගැටීම නිසා අපිට ස්පර්ශය කියන කාරණයක් පැනවීමක් කරන්නට පුළුවන්. ඒ වගේ මේ ස්පර්ශය නිසා අපිට මේ රූපයක් ඈතින් එද්දී ඒ පුද්ගලයා හඳුනන්නට බෑ වර්ණ රූපයක් විතරක් ස්වභාවය පේනවා ළඟට එද්දිම කල්පනා කරනවා ආ මේ මගේ මිතුරනේ ආ මේ මගේ හතුරනේ කියලා ඔන්න වෙන් කිරීමකටපත් වෙනවා ඊටත් මෙහාට එද්දි පින්වත්නි අපි කල්පනා කරලා බලන්නට වටිනවා පස්සපච්චය වේදනා අන්නේ ස්පර්ශය නිසා දැන් මේ පටිච්ච කියන කාරණය මුල් කරගෙන පටිච්ච සමුප්පාද න්‍යාය මෙතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අන්නේ කාරණය නිසා උපදිනවා විඥාණය ඒ චක්කුච්ච පටිච්ච රූපේච උප්පාදේ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. මෙන්න මේ වේදනාව කියන්නේ සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා තුනෙන් එකක් අපේ හිත තුල මේ රූපය නිසා හටගන්නවා. ඒ වේදනාව යම් ભેදේති තං සංජානාති. වේදනාවට අනුව හැඳිනීමක් කරනවා. යන් සංජානාති තම් විතක්කේති. යමක් හඳුනා ගන්නවද ඊට අනුව විතර්ක කරනවා. විතර්ක කරනවා කියලා කියන්නේ මේක ගැන කල්පනා කරනවා පින්වත්. එතකොට මේ කල්පනාවෙනුන් නවතින්නේ නැහැ. යම් විතක්කේති තම් පපංචේති. යන්න පින්වත්නි ඒක අතීත අනාගත විදියට කල්පනා කරනවා. අර පුද්ගලයා තමන්ගේ හතුරෙක් නම් දැක්කේ කල්පනා කරනවා. දැන් මේක රූපයක් වෙලා වේදනා ආදිය විඳලා සියල්ලම ඉවරයි. දැන් මේක කර්මයක් බවට පත් වෙලා චේතනාව පහළ වෙලා කර්මයක් බවට පත් වෙච්ච වෙලාවෙවත් අපිට අහුනොත් මේ ස්වභාවයෙන් උනේ මුලාවක් කියලා නවතිනවා. නමුත් මේ ස්වභාවය නොතේරුනොත් ආ මේ තැනත්ත මගේ වෛරක්කාරයෙක් මේ පුද්ගලයා මට පෙර මෙහෙම කළානේ කියන තැනකට අපිපත් වෙනවා. හැබැයි ඒ තැනත්ත අද වෙනකොට සෝවාන් බවට පත් වෙලා තිබුණා. අපි නිකමටවත් හිතාවිද මේ මිනිස්සයා දැන් හිත හදලා තියෙන්නේ මගේ වෛරයත් ඇත්තර ගන්න ඕන කියලා. නෑ අපි බලන්නේ මාර පෙර බැලුවා වූ දෘෂ්ටි කෝණයට අනුව බලනවා මේ පුද්ගලයා දියා පේන හිතන්නේ මම මේ පේන දේ බලනවා බලන දේ පේනවා කියලා. නමුත් පේන්නේ මේ තමන්ගේ මනසේ යෙදුනා වූ මායාවයි. අන්න එතකොට අපි කරන්නේ මේ පුද්ගලයා කෙරේ වෛරය ඇති කරගන්නවා. දේශය, රාගය, මාන්නය, දිට්ඨිය කියන මේ අකුසල ධර්මයන් දෝර ගලාගෙන යනවා. එතකොට පින්වත්නි අපි මේ කාරණයට අහු වෙලා ඉවරයි. එහෙමනම් මේ කාරණයට අපි මුලා වෙලා ඉවරයි අවිද්‍යාවෙන් හටගත් සංස්කාරයකට මනසේ ඇති වුණා වූ රූපයකට හැබැයි මේක රූපයක් කිව්වට පින්වත්නි රූපයක් නෙවෙයි දැන් පින්වතුන්ගේ හිත තුල කල්පනා කළ බැලුවොත් මරණයට පත්වෙච්ච කෙනෙක් සිහිපත් කරන්න කිව්වොත් පින්වතුන්ට කවුරු හෝ සිහිපත් වෙන්න පුළුවන් හැබැයි මේ පුද්ගලයා එදා දැක්ක පින්වතුන් හොඳාකාරව මැරෙනවා. ඒ වගේම මැරිලා භූම දානය කරනවා හෝ එහෙම නැත්නම් ආදාහනය කරනවා දැක්කා. නමුත් මේ මනසේ ඉන්නේ මොකක්ද? අද මේ මිනිස්යා නිසා අපේ මේ දේ නොලැබීම නිසා විඳිනවනේ දුකක්. ඊට පස්සේ මේ මිනිස්යාව අපිට කර දේවල් ගැන සිහිපත් කරලා දුක් විඳිනව නේද? දුක්ඛාරය සත්‍ය කියන එක අපේ ජීවිතයෙන් මේ වෙලාවෙම දකින දෙයක් නේද? එහෙමනම් පින්වත්නි අපිට පේනවා මේ මරණයට පත්වෙච්ච මිනිසෙක් පවා අපේ හිත තුල ඉන්නවනම් මේ රූපය කනබොර ආහාර නිසා හැදිච්ච ඒ වගේම යැපෙන රූපයක් නෙවෙයි මේ පේන්නේ. මනසේ ඇඳුනා වූ මායාවක්. ඒකයි කියන්නේ මේක මායාවක් කියලා. එතකොට මෙන්න මේ මනසේ ඇඳුණු මායාවට කියනවා මම අපේ අම්මව දැක්ක තාත්තව දැක්ක ඥාතිය දැක්ක මේ විදියට අපි කියනවා වෛරක්කාරය දැක්ක මිතුර දැක්ක කියලා මේ මනසේ ඇති වුණා වූ මායාව නිසායි එහෙමනම් පින්වත්නි අපිට මේ මනසේ මායාව නිදහස් වුණොත් හොඳටම පේනවා අපිට එදාට නිවනක් තියෙයි කියලා මනසම පිළිබඳව ඇයි කතා කරන්නේ කියන එක අපි තවත් කල්පනා කරලා බැලුවොත් පින්වතුන් මේ අසකනාසය දිව ශරීරය කියන මේවා තුලත් අපිට යම් යම් අරමුණු එනවා ඇයි මනස තුල විතරක් මනස පිළිබඳව කතා කරන්නේ කියලා. පින්වතුන්ගේ මේ හිත තුල මවා ගන්න යම් වෙලාවක අපි හිතමු ඇපල් ගෙඩියක් මවා ගන්න. එතකොට මේ ඇපල් ගෙඩිය පිළිබඳව අපිට ඇපල් ගෙඩියේ රූපය කියලා බැලුවත් මනසේ ඇති වෙන්නේ ඇපල් ගෙඩියක රූපයක්. ඒ වගේම ඇපල් ගෙඩියේ ශබ්දය කියලා වැටෙන ශබ්දයක් හොගත්තොත් ඒත් මැවෙන්නේ ඇපල් ගෙඩියක්. ඇපල් ගෙඩිය සුවඳ කියලා ගත්තොත් ඒත් මැවෙන්නේ ඇපල් ගෙඩියා. ඒ වගේම රසය කියලා ගත්තොත් ඒත් එහෙමයි. ස්පර්ශය කියලා ගත්තොත් අතට අල්ලන වෙලාවක දැනන ස්වභාවයක් ඒත් මැවෙන්නේ ඇපල් ගෙඩියා. එහෙමනම් පින්වත්නි මෙන්න මනස තුල තියෙනා වූ මේ ඇපල් ගෙඩියක් කියන සංඥාව නිසා ඒ දෙය මැවිලා තියෙනවා. මේ දෙය නැති වුණොත් අපිට හිතන්නට පුළුවන් ද අපේ හිත තුළ මෙහෙම දෙයක් පහළ නොවුනොත් මේ පිළිබඳව රාගයක්, දේශයක්, මෝහයක් කියන මේ සිතුවිල්ල පහළ වේවිද කියලා. එහෙමනම් අපිට මෙන්න මේ සඳහා පින්වත්නි මේක අපිට සමහර වෙලාවට නිරෝධාරය සත්‍යය වගේ නිරෝධය පිණිස මොකද්ද කළ යුත්තේ කියන කාරණය පැහැදිලි. නමුත් අපි මේ කරන්නට අපිට නිකං හිතලා මතලා කරන්නටම් පුළුවන් දෙයක් නෙවෙයි. අද බොහෝ දෙනෙක් කියනවා මේ කාරණේ අවබෝධ කරන්නට මේ ධර්මයේ මේ ප්‍රමාණය හිතලා කරන ප්‍රමාණය අපිට ඇති කියලා. නමුත් ඉන්නේ මුලාවක. ඒකටයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මය වචනයක් දෙකක් කියද්දීත් අවබෝධ කරපු උතුමන් වහන්සේලා හිටියා. දාරුචේරිය උතුමන් වහන්සේට කිව්වේ දිත්තේ දිත්තමන්තම් භවිස්සති කියන ඒ කාරණා ටික පැහැදිලි කරලා දෙද්දීම ධර්මය අවබෝධ වුණා. පැහැදිලි කළේ නැහැ කිව්වා විතරයි. හැබැයි ඒ උතුමන් වහන්සේ ඒ වෙලාව වෙනකොට හිඳවපු ඉඳව මානසිකත්වය පිළිබඳව කවුරුවත් කතා කරන්නේ නැහැ. උන්වහන්සේ ඒ වෙනකොටත් පින්වත්නි අල්පේච්ඡ භාවය කොයිතරම්ද කියනවනම් තමන්ගේ මේ ධර්ම මාර්ගය හොයාගෙන ගියපු නිසානේ මේ ගහක පතුරු එකතු කළා ඇඳුමක් හදාගෙන තිබුණේ. ඒකයි දාරුචීරිය කියලා කියන්නේ. අන්න ඒ වගේ ස්වභාවයකට ගියේ හිත පිරිසිදු කරගෙන ගියා ගියා මේවයි තණ්හාව දුරු වෙන ක්‍රමයක් හොයාගෙන ගියපු උතුමන් වහන්සේ නමක් හිතේ කෙලෙසුන් නිමාවටපත් කරන පෙර බුද්ධ ශාසනයක ඉඳලා කරපු වැඩ ටික බැලුවෝ ඒ ටික කළ අවසාන වෙලාවේදී රාහත් වෙන්නට දිත්තේ දිත්ත මත්තන් කියන කාරණේ ප්‍රමාණවත් හදපු හිතකට හැබැයි අපිටත් පින්වත් එහෙනම් මේ වගේ දෙයක් මේ වෙලාවෙත් අපිට ඒ කියන්නා වූ ධර්මයේ දා බාගිනෙය සංගරක්කිත්තරුන් වහන්සේ සෝවාන් වෙන්නට පුළුවන් වුණා නම් අපිට මේක ප්‍රතිපදාවක් විදියට දියුණු කළොත් අපේ ජීවිතයේ මේ තියෙන්නා වූ මායාව නිදහස් වෙලා කවදාවත් අපේ හිත තුල තියෙන්නා වූ රූපේ රූපයක් නෙවෙයි ඒ වගේම රූපය අපිට කවදාවත් දකින්නට බෑ රූපන් රූපත්හාය කියන්නේ ඒකයි අபிසංකරෝති රූපේ රූපයක් පිනිස අපි හදන්නේ මනස තුලයි එහෙමනම් මෙන්න මේ ධර්මතාවය අවබෝධ කරන්ට අපි මොකද්ද කරන්නට ඕන කියන කාරණයයින් මතුවට අපි හිතන්නට ඕන. ඒකට තමයි පින්වත්නේ අපිට ලෙහෙසි පහසු ෂණික මාර්ගණය සීල සමාධි ප්‍රඥාමයි. මේන් තොර මාර්ගයක් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාවේ අපිට කවදාවත් අහුවෙන්නේ නැහැ. අපි මේකට දුකසේ නමුත් සීලය සම්පූර්ණ කරන්නට වෙනවා. හැබැයි ඒ සීලය බරක් නොවෙන්නට ගන්නට ඕන. කරුණාව මෛත්‍රිය ආදීන් සම්පූර්ණ වුණා වූ සීලයක් බවට පත් වෙන්නට ඕන. මේ සීලය රකින්න කොටයි අපිට වික්ඛම්බන වශයෙන් ඒ කියන්නේ අපේ තියෙනා වූ රළු කෙලෙස් මට්ටම් ටික යට යන්නේ. රාගයෙන්, දේශයෙන් වෙනදා අන්‍යයන්ට පහර දෙන්න ගියපු වෙලාවල්, ඒ වගේම සත්‍යයන් ඝාතනය කරපු දේවල්, සොරකම, කාමමිත්‍යාචාරය, මුසාවාදය කියන මේ පාප ධර්මයන්ගේ යට යෑමක් මේ දවසේ තියෙනවා. අද පින්බතුන්ට මේ වෙලාවේම විස්කම්බන වශයෙන් කෙලෙසුන්ගේ යටයෑමක් තියෙනවා. හැබැයි ජීවිතය අනිත් වෙලාවට මතක තියාගන්න කවදාවත් මේ වාසනාව භාග්‍ය නැහැ. හේතුව මොකද එදාට ඉන්නේම අපි කෙලෙස් තුලයි. කෙලෙස් තුල හිටිය විතරක් නෙවෙයි කෙලෙසුන්ගේ ක්‍රියාත්මක වීම කයටත් එනවා, වචනයටත් එනවා. අර මුවා දුවන්න වගේ කායික ක්‍රියාවත් අපි කරනවා. මුවාව රැවටිලා යන්නේ වතුර තියනවා කියලා අපි ඒ කායික ක්‍රියාව වචනයෙන් ක්‍රියා කරන කියන දේවල් අපෙන් සිද්ධ වෙනවා. එතකොට ඒ ස්වභාවය ආද නැවතිලා මේ වික්කම්බන වශයෙන් කෙලෙසුන්ගේ යම් ප්‍රමාණයක් යට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ පින්වත්නි සමාධියට යද්දී මෙහෙම සතිය දියුණු කළා. ජීවිතයේ සතිය හැර අපිට කතා කරන්නට වෙන මාතෘකාවක් නැති තරම් හැබැයි ඒ සතිය කියලා කියන්නේ මෙහෙම්ම පරයන්කයේම ඉඳගෙන ලබන දෙයක් විතරක් කියන තැනකට එන්නට හොඳ නැහැ. එහෙම වුණොත් මේ ගිහි ජීවිතයේ නිවන් දැක්ක කියන කාරණේ අපිට බුදුරජාණන් වහන්සේ කාලය තුල තවත් හිතන්නට වෙනවා එහෙම කරන්න පුළුවන් වේවිද කියලා. ඒක නිසා එදා ගිහි ජීවිතයේ අය ඕනෑ තරම් සෝවාන් උනේ, සකු르දාගාමි උනේ, අනාගාමි උනේ හේතුව තමයි පින්වත්නි ගිහි ජීවිතයේ කටයුතු ආදී සියල්ලම කළේ සිහියෙන් යුතුව. අතීතය අනාගතය කල්පනා කළා කළා කියලා අපිට වෙන්නේ සමහර විට Tamanට පීඩාවක් දුකක් කනගාටුවක් නමුත් අපි වර්තමානයේ සිහියෙන් හිටියා කියලා කවදාවත් අලාභයක් වෙලා නැහැ අපේ නිවසේ ආහාර ටික නැති උනේ නැහැ ඒ වගේම ආහාර උයන පිහන වෙලාව නැති උනේ නැහැ කර්මාන්ත ආයතනයේ වැඩ කරන වෙලාවේදී සිහිය පාවිච්චි කළා කියලා කවුරුවත් දොස් කියන්නේ හොයාගන්නත් බෑ තමන්ගේ හිත තුලයි ක්‍රියාත්මක වෙන්නේ අභ්‍යන්තර වශයෙන් දියුණුවක් ලබන්නේ. එහෙමනම් මේක දුප්පත් පොහොසත් වශයෙන් ભેදයක් නැහැ. කුල මල වශයෙන් ભેදයක් නැහැ. ಜಾති වශයෙන් ભેදයක් නැහැ. හැම කෙනෙකුටම සතිය කියන ධර්මතාවය පුරුදු කළොත් ඒ පුද්ගලයාට මූලිකවම සැනසීමක් ලැබෙනවා. මොකද්ද ඒ සැනසීම? අතීතය නිසා විඳපු දුක් සමුදාය, අනාගතය නිසා විඳින දුක් සමුදාය අපිට එහෙම්මම ටිකෙන් ටික නැති වෙලා යනවා. ඒක තමයි පෙම්මත්නේ මේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයක් කරන්නේ තමන්ගේ භාවනාව තුළ නීවරණ ධර්මයන්ගේ යට යන වෙලාව නීවරණ ධර්මයන් කියලා කියන්නේ අපි අහලා තියෙනවා කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්දේ උද්ධච්ච කුක්කුච්චේ විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් අපිට මේ සංසාර ගමන තුළ අපිව මුලා කරපු අපිට නිවන් මඟ හසුරපු වෙලාවල් අනන්තයි අප්‍රමාණයි එහෙමනම් මේ ජීවිතේ ලබාපු වෙලාව මේ ප්‍රයෝජනේ අත්හැරියොත් මතක තියාගන්න අපි අපේ ජීවිතේටම ශාප කරපු අය වෙනවා. ඒ වගේම ඊළඟ ජීවිතය තිරිසන් ලෝකයක උපදින්නට, പ്രേත ලෝකයක උපදින්නට, නිරේ උපදින්නට පුළුවන් හැකියාව තියාගෙනයි අපි මරණයටපත් වෙන්නේ කියන එකත් අපි මතක තියාගන්නට ඕන. අපිට මේ සමාජයේ ජීවත් වෙද්දී කියන්නට පුළුවන් අපිට සීල සමාධි ප්‍රඥා වඩන්නට වෙලාවක් නැහැ කියලා. කාලයක් නැහැ කියලා. හැබැයි පින්වත්නි මරණාසන්න වෙලාවේදී තමන්ගෙම්ම මේ තමන් කලා වූ දේවල් තමන්ගේ මනස තුල අර විදියට චිත්‍රයක් විදියට මැවිලා පේනකොට අපිට උරුම වෙන්නේ තිරිසන් ලෝකයේද പ്രേත ලෝකයේද නිරයද කියලා කල්පනා කරලා බලන්නට ඒ වෙලාව ඉඩක් නැහැ. ඒ වෙලාවේ ඒකාන්තයෙන්ම කොහේද භවයේ ඇලුනේ උපාදානය ඇති උනේ උපාදානපච්චය භව භවය ඊළඟට. එහෙමනම් අපිට මෙන්න මේ විදිහට සමුච්ඡේද ප්‍රහාණයක් කළොත් ඉන් අනතුරුව අපේ අනුසය කියන මට්ටමක් තියෙනවා කෙලෙස් වල යටම මට්ටම. මේ මට්ටම තුල තමයි අපිට පේන්නේ ඔන්න ඔය කියන්නා වූ සංඥාවත් වේදනාවත් කියන ස්වභාවය පිළිබඳව. අපිට මේ සංඥා වේදනාව ඔය දැන් දකින්නා වූ ස්වභාවයට වඩා හොඳට ප්‍රකටව පේනවා වේදනාවේ සංඥාවේ තියෙනා වූ ස්වභාවය. සංඥාව අපි මුලා කරන්නේ කොහොමද කියන එක හොඳටම පේන්න ගන්නවා කෙලෙස්වල මේ මට්ටමකට තමන්ගේ හිතේ කෙලෙස් ප්‍රහාණය සිද්ධ වුණොත් අනුසය කෙලෙස් කියලා කියන්නේ යමක කැලැත්තිලා තියෙන යට ගිහිල්ලා තියෙන ස්වභාවය තියෙන කෙලෙස් ටිකක් ඒ වෙලාවේ කැලැත්තිලා ඉහළට එනවා ඒ වගේම මුලින් මේවා යටපත් කළා සීලයෙන් සමාධියෙන් යටපත් කරපු කෙනාට විතරයි මේ ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ අන්නේ ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ කරන්න නම් අනිවාර්යෙන් පින්වත්නි මේ ප්‍රතිපදාව අවශ්‍ය වෙනවා. ඒ අනුසය කෙලෙස් කියලා කියන්නේ කාය සංස්කාරය අපේ නිමා වුණා. වාක් සංස්කාරය වාක් සංස්කාරය කියලා කියන්නේ විතක්ක ਵਿਚාර කියන දෙක අපේ මුලින්ම නිමාවටපත් වෙනවා. ඊට පස්සේ කාය සංස්කාරය කියන මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක නිමාවටපත් වෙනවා. නිමාවටපත් වෙනවා කියන්නේ නැත්තටම නැති වෙනවා කියන එකක් නෙවෙයි. ගෙවීමකට ගිහිලා නොපෙනී යන ස්වභාවයකටපත් වෙනවා. ඊළඟට පෙම්මාත්‍ය අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? මනසේ ඇතිවෙන්නා වූ සංඥා වේදනා කියන දෙක. එතකොට අපිට පේනවා සංඥාව අවිද්‍යාවත් එක්ක එකතු වෙලා කරන්නා වූ මනසේ තියෙන්නා වූ මේ මායාකාරී ස්වභාවය පේන්නට ගන්නවා. එහෙම නැතුව මේක හිතලා හිතලා කරන්නට ගියොත් තමන්ට බොහෝම දුකක් විඳින්නට වෙනවා මේ මාර්ගයේ පිළිවෙල නොගිහිල්ල කරන්නට ගියොත්. ඒ නිසා අපිට අන්නේ අවස්ථාවේදී අපි පේනකොට හොරාව අල්ලගන්නවා. නොපෙනී ඉන්න වෙලාවක හොරාව අල්ලගන්න උත්සාහ කරන්නේ නැහැ. පේන වෙලාවේ හොඳටම ප්‍රකටව පේනවා සංඥාව පේනවා වේදනාව පේනවා දිට්ඨිය පේනවා මාන්නය පේනවා සංසාර ගමන තුළ හදාගත්තු සියලුම කෙලෙස්කඳ තමන්ගේ ඉදිරියේ පේන්නට ගන්නවා. ඒ වෙලාවේ දුරු කර ගන්නට කියලා අපිට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. දකින කොට ප්‍රහාණය වෙනවා. මේ අපි විපස්සනාව කියලා ඒ වෙලාවේදී දකින දේ අපේ ඒ වෙලාවේම අත්හැරිලා යනවා. මොකද හොරකමක් කරන්න ඇවිල්ලා හොරේ අහුණා නම් ඒ පුද්ගලයාට එතන වාසය කරන්න බෑ. එතනින් පලා යනවා. අන්න ඒ වගේ අපිට ඒ වෙලාවේදී සියලුම ධර්මතා ප්‍රකටව පේන්න ගන්නවා. ප්‍රකටව පේන්නා වූ තැනදී අල්ල ගන්නවා කියන එක පහසුයි. එහෙම නැතුව ආයි ප්‍රතිපදාවකින් තොරව යම් කෙනෙක් මේ දේවල් අල්ලන්නට යනවනම් අපිට අහු වෙන්නේ නැහැ. ඒ නිසා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් හැර අද බොහෝ දෙනෙක් ෂණිකව මේවා ලබන්න බලනවා. ඒ වගේම ෂණිකව ජහාන මාර්ගඵල ලැබුවා කියන පිරිසක් ඉන්නවා. හැබැයි පින්වත්නි අපි මේක තමන්ගේ ජීවිතයෙන් වඩනකොට ඒ වැඩුවා වූ ආර්යයන් වහන්සේලා එහෙම නැත්නම් සත්පුරුෂයන් වහන්සේලා මේ මාර්ගය පෙන්වා දී උන්වහන්සේලා ගමන් කරව මාර්ගයේ අඩිසලකුණු උන්වහන්සේලා දන්නවා. උන්වහන්සේලාගෙන් ඇසුවොත් මේ මාර්ගය කියලා දෙන්න හැකියාව තියෙනවා. අන්න එහෙකටයි සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍රයෙක් අවශ්‍ය වෙන්නේ. ඒ නිසයි මේ ශාසනයම කල්යාණ මිත්‍රයා තුල පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් පින්වත්නි අපිට ඒ සඳහා සීලය අවශ්‍යයි, ඒ වගේම සමාධිය අවශ්‍යයි, ප්‍රඥාව අවශ්‍යයි, හැබැයි මේ සියල්ලම කල්ලා දෙන්නට සතිය කියන මූලික ධර්මතාවයේ කාන්තයෙන් අවශ්‍ය වෙනවා. ඒ ධර්මතාවයේ පිහිටියොත් අපිට සමාධිය කියන එක සතියේ ප්‍රතිඵලයක් විදියට ලැබෙනවා. සමහර වෙලාවට අපිට කිව්වොත් සතියේම දියුණු අවස්ථාව සමාධියයි කියලා ඒත් වරදක් නැහැ. මොකද සතිය දියුණු කරන්න දියුණු කරන්න මනසේ තමන්ගේ කටයුතු වල වැරදි පැත්තට යන්නා වූ ස්වභාවය නැති වෙනවා. නිවැරදි දේෙන් පෙන්නනවා කැලයට යන ස්වභාවය අර ගවයාගේ වළක්වනවා වගේම අපිත් මේ කාමයන්ට යන ස්වභාවය වළක්වනවා. වළක්වනකොට අපිට මේ ඉතුරු වෙන්නේ මොකද්ද? අනුසය වුණා වූ කෙලෙස් ධර්මයන් ටික යම් දවසක මේ අනුසය වුණා වූ කෙලෙස් ධර්මයන් දකින්නට පුළුවන් වුණොත් එතකොට අපිට පේනවා යම් දුකක් ආවනම් මේ දුකට හේතුවක් තියෙන්නට ඕන. පින්වත්නි යමකට හේතු වෙලා නැත්නම් පුද්ගලයෙක් ඒ පුද්ගලයාට ඒ යම හේතු වෙච්ච දෙයට ගැහුවොත් ඒ පුද්ගලයාත් හෙල වෙනවා. අපි යම් වෙලාවක හේතුවක් නැතුව හිටියොත් දෙයකට අපිට හෙල වෙන්නට දෙයක් ගහන්නට දෙයක් ඉතුරු වෙන්නේ නැහැ තවත් කෙනෙකුට. අපි යම් දෙයක් මත ඉන්නවා නම් ඒකට ගැහුවොත් ඒ පුද්ගලයාත් හෙල වෙනවා. ඒ වගේම අපේ තියෙනා වූ කෙලෙස් වලට අපිට අවසානයේ දකිනකොට ඒ දේවල් හෙලවිලා අපි හේතු වෙලා ඉන්නේ මේ වගේ කෙලෙස් ටික නේද කියන එක අපිට පේනවා. අපේ ජීවිතය මේ පිරිලා අංග සම්පූර්ණයි අපි ධනයෙන් මෙහෙමයි සීලයෙන් මෙහෙමයි සමාධියෙන් මෙහෙමයි කියලා මොන විදියක හිටියත් ಗುಣධර්ම ටික ගත්තත් ඒත් ඒ ಗುಣධර්මයන් තුලින් මමත්වයක් ආදිය නැවත ඒක රාශී කරලා හදා ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ පුද්ගලයාත් අසත්පුරුෂයි කියලා. මොකද ගුණයක් වඩලා ඒ ගුණය නිසා හදා ගන්නවා දැන් Taman සිල්වත් කෙනෙක් ඒ වගේම Taman ගුණවත් කෙනෙක් තමන්ට සීලය සමාධිය තියෙනවා කියලා තමන් මමත්වයෙන් ගන්නවා මොකොද මේ යනගමන යන්නේ මමත්වය දුරු කරන්නටයි. පළවෙනි මාර්ගයෙන් නිමාවට පත්වෙන්නේ සක්කාය දෘෂ්ටිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය. සක්කාය දෘෂ්ටිය දුරු වෙනවා කියන්නේ ඔය හදාගත්ත සංකල්පය. මම කියලා ගත්තු තැනක් මේ ලෝකේ හොයන්නට පුළුවන් වුණොත් කෙනෙකුට හිතන්නටවත් බෑ පින්වත්නි. කය හේතු හිතුව රූපස්කන්ධයේද මම වෙන්නේ වේදනාස්කන්ධයේද සංඥාස්කන්ධයේද සංස්කාරස්කන්ධයේද විඥානස්කන්ධයේද කියලා කොහේවත් මමක් දකින්නට නැහැ. අන්නේ මමත්වය කියන ස්වභාවය දුරු වෙලා ගියොත් එදාට ලෝකයේ ඔය බෙදන ගතිය නැති වෙනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයා ලෝකයේ තමන්ගේ වෛරය, රාගය, මෝහය මේ දේවල් ප්‍රහාණය කරපු නිසා ලෝකයේ බෙදීම් ආදියට යන්නේ නැහැ. සැබවින්ම පෙම්මාත්නේ කියන්නට තියෙන එකම වචනය තමයි මෑතකදී මේ වචනය නිවැරදිවම ප්‍රකට කළා දුන්නේ කටුකුරුන්දී ඥානානන්ද සාමින් වහන්සේ. උන්වහන්සේලා මේ ප්‍රකට කරපු දහම අපේ මේ ස්ථානයේ ලොකු සාමින් වහන්සේ ඒ වගේම බොහෝ පිරිසක් මේක ප්‍රකටව ලෝකයට දෙන්නට ගත්තා. ඒ නිසා අද මේ දහම් බබල්ලා තියෙනවා. සත්පුරුෂයන් ඉන්නවා. උන්වහන්සේ මේ නිවන කියන වචනයට දුන්න බොහෝම සරල අර්ථය තමයි නිවීම කියන එක. ඒක බුදුරජාණන් වහන්සේගේම දේශනා ඇතුරෙන් සනාථ කළා තියෙනවා. අක්කි වච්චගොත්ත සූත්‍රයේදී දේශනා කරනවා ගින්නක් තිබිලා නිවෙනවා. මේ ගින්න නිවුණට පස්සේ මිනිස්සෙක් අහනවා නම් ඒක නිවිලා උතුරටද ගියේ දකුණටද ගියේ නැගෙනහිරටද ගියේ බටහිරටද ගියේ කියලා. එහෙම නිම කියන්නට බෑ. දර නිසා ගින්න පැවතුණා. ඒ වගේම ගින්නක් තියෙනවා කියලා මෙතෙන්ට සංඥාවක් ආවේ මේ දරාදී එකතු වීම නිසා පටිච්චසමුප්පන්නයි. හේතුන් ටික රාශියක එකතුවක් නිසා ගින්නක් කියලා දෙයක් තිබුණා. ගින්න නිවුණට පස්සේ ගියා කියන වචනය විතරයි තියෙන්නේ. ගියා කියලා වචනය පාවිච්චි කළාට ඒක සම්මුතියක් විතරයි ගින්න නිවුණා. ප්‍රත්‍යයන් නිසා හටගත්ත ප්‍රත්‍යයන් නැති වෙදි නැති වුණා කියන එක විතරයි එතන තියෙන්නේ. එහෙමනම් මෙන්න මේකට කියනවා අපි නිර්වාණය කියලා. යම් දවසකාර හිතේ තියෙන්න්නා වූ සංඥාදය වූ සියලුම් මට්ටම් නිමාවට පත් කල්ලා. සංඥාව වේදනාව ඒ වගේම විතක්ක විචාර කියන වාක් සංකාරය කාය සංස්කාරය මනව සංස්කාර ඉක්මෝල ගියාන. එදාට පෙම්මත්නේ මේ කෙලෙසුන් නැතිකරපු උතුමන් වහන්සේගේ විඤ්ඥානය අපපතිට්ටිදයි කියන්නේ උන්වහන්සේගේ විඤ්ඥානයේ මේ සංඥාදී කිසිම දෙයක් හටගන්නේ නැහැ. හැබැයි උන්වහන්සේට වේදනාවක් නැතිවන මේ කායික වේදනාව තියෙනවා. අපි කායික වේදනාව තියෙද්දී ඒ වේදනාව මතට තව වේදනාවකින් උලක් එන ගන්නවා. ඒ තමයි දෝමනස්සය. ඒ දෝමනස්සයෙන් එන ගන්නා හුල රහතන් වහන්සේට නැහැ. ඒ රහතන් වහන්සේ හුල ගලවලා දැම්මා. අපි අද කරන්නේ තවත් උලකින් වේදනාව තියෙනකොට ඒ වේදනාවට කාරුණික වෙලා වේදනාව දිහා බලාගෙන ඉන්නට තියෙන එක අපි මේක වේදනාවක් කියලා මානසිකව ගන්නවා දෝමනස්සයක්. මේ දෝමනස්සය කියන එක පේන දෙයක් නෙවෙයි. අන්නේ දෝමනස්සය නිසා අපි විඳවන විඳවීම හිතාගන්නටවත් බැහැ. සංසාරයේම කලේ පින්වත්නි මෙච්චරයි. ඒ නිසා ලැබුවා වූ ජීවිතය අපිට ලැබුණේ අසීමිත පින් කළා ලැබුණා වූ වෙලාවේම කුඩා කාලයේදී ප්‍රයෝජනය ගන්නට බැරි වුණොත් මධ්‍යම වයසේදී ඒ වගේ මධ්‍යම වයසේදී මේ ප්‍රයෝජනය ගන්නට නොහැකි වුණොත් අවසාන කාලයේදී හෝ මේ ජීවිතයේ මේ වර්තමානයේම ෂණය ඉක්මවන්නට නොදී මේ තුල අපි පිහිටා ඉඳගෙන ධර්මය අවබෝධ කරගන්නටයි අපිට මේ සියලුම ධර්මය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මාවත වුණා වූ මේ සම්මාදිට්ඨිය ආදී වූ මාර්ගාංග ටිකය පුද්ගලයාගේ හිත තුළ මේ දේශනා කළා වූ ප්‍රතිපදාව තුළ වර්ධනය වෙන්නේ. එහෙමනම් මේ ධර්මතා තුළින් අපේ ජීවිතයේත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම අපි සියලුම දෙනාටම මේ ධර්ම ශක්තියත් ප්‍රතිවදාවක් වශයෙන් සීල සමාධි ප්‍රඥා ගුණයන් දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ ධර්මය හේතු වාසනා වේවා යම් කෙනෙකුට නොහැටීමක් ඇති වුණොත් මේ ධර්මය පිළිබඳව ඒත් අපිට හිතන්නට දෙයක් තියෙනවා මේ ධර්මය ගම්බීරයි කියන එක. ගැඹුරුයි කියන එක සරලත්වයෙන් බැසගත යුතුයි කියන එක හිතේ තබා ගන්නට ඕන. ඒ නිසා පින්වත්නි අද දවසේදී සහාය සම්බන්ධ වුණා වූ මේ සියලුම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් මේ ධර්මයේ හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන තබා ගමු. ඒවගේම අපි ආරක්ෂා කරන්නා වූ ශාසනය ආරක්ෂා කරන්නා වූ දෙවි දේවතාවුත් මේ කුසල් අනුමෝදන් වේවා ඒ දෙවියන්ගේ ආශිර්වාද ආරක්ෂාව ලැබේවා ඒ වගේම මේ ලෝකයේ ශාසනය ආරක්ෂා කරන වෙනත් සියලුම් බලවේගයන් ඒ වගේම කල්්‍යාන මිත්‍රයන් ආදී උතුමන් වහන්සේලා රැකදීලා මේ ශාසනය තව තවත් ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් පණිවිඩය උනාවෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සැනසෙන්නට මේ ධර්ම ශක්තිය හේතුවාසනා වේවා කියලා අධිෂ්ඨානය යුතුව දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු ශාසනං ආකාසට්ටාච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 ඉමිනාපුං්ඥකම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතුයාව නිබ්බාන පත්තියා ඉමිනාපුං්ඥකම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතුයාව නිබ්බාන පත්තියා මහා සංගරත්නය ආශිරවාදය පිණිස වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්චං වද්දාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච හතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු